සැදැහැවතුනි ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන් ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිධම්ම ස්වාමින්ත්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල පරිදෝතං පඤ්ඤා පඤ්ඤා පරිදෝතං සීලං සීල පඤ්ඤානං ච පන ලෝකස්මින් අග්ගමක්ඛායති ධර්ම ශ්‍රවණා විලාසී පූජනීය මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ධර්ම ශ්‍රවණා විලාසී ගුණබර වාසනාවන්ත කාරුණික පින්නතුණී සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සීලකන්ද වර්ගයේ තාමත්ම උදාරතර සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට සීලය සහ ප්‍රඥාව ලෞතර තථාගත ධර්මයට අනුව පැහැදිලි කරන විග්‍රහ කරන විවරණ සපේන සූත්‍ර දේශනා අතර ඊ타ත්ම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මේ දීඝනිකායට අයත් සෝනදණ්ඩ කියන සූත්‍ර දේශනාව. මේ උතුම් තථාගත ධර්මය ශ්‍රවණය කරන ගිහි පැවිදි ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ පින්වත් හැමතෙම සීලය කියන වචනය නුහුරු නුපුරුදු වචනයක් නෙවෙයි බෞද්ධ සමාජය තුල නිතර කතා කරන වචනයක් බෞද්ධ සමාජය ප්‍රතිපත්තිමේ වශයෙන් පුරණ උතුම් පාරමිතාවක් සීලය කියලා කියන්නේ. එනිසා බෞද්ධයා නিত্য සීලය විදිහට ආරක්ෂා වෙලා ඉන්නවා පංච සීලය තුල. බුදුරජාණන් වහන්සේ බෞද්ධයාගේ නিত্য සීලයේ විදිහට අනුදැනව දාරන්නට යෙදුනේ පංචශීල ප්‍රතිපත්තිය. ඔබ අහලා තියෙනවා ලෞතර තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙන්නටත් ප්‍රථම ಭಾರತೀಯ සමාජය තුල පින්නතුනේ මේ පංචශීල ප්‍රතිපත්තියෙන් ලෝකයා විසින් අනුගමනය කරගෙන පැමිණියා. ඔබ අහලා තියෙනවා මහා මායා දේවිය පිළිබඳව දරු ප්‍රසූතියට සූදානම් වෙන ඇය පංචශීලයේ සමාදන් වෙලා සිරිහාන් ගබඩාවට සැපැත්තුණු බව බණ පොතේ සඳහන් වෙනවා. එනිසා ලෞතර තථාගතයන් වහන්සේ ලොව පහළ වෙන්නටත් ප්‍රථම ಭಾರತೀಯ සමාජය තුල මෙවදු ශික්ෂණයන් බෞද්ධ නමින් සඳහන් නොවුනත් මේ උතුම් ප්‍රතිපත්තෙන් සමාජය තුල තිබුණා බුදුරජාණන් වහන්සේ ඒ ඊ타ත්ම උසස් ආකාරයෙන් මානව සමාජය තුළ උතුම් ප්‍රතිපත්තියෙන් ආරක්ෂා වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුදැනව දාරන්නට යෙදුනා. පානාති පාතාදී විරමන්තස්ස වත්ත පටිවත්තම් පූරෙන්තස්ස චේතනාදීෝ ධම්මා සීලං බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ශීලය කියන වචනය පිළිබඳ විවිධ අටුවාවන් වල විග්‍රහ වෙනවා මේ ශීලය කියලා කියන්නේ කුමක්ද කියලා පානාති පාතාදී විරමන්තස්ස ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් වෙන්වීම වත්ත පටිවත්තම් පූරෙන් තස්ස උතුම් යහපත් ප්‍රතිපත්තීන් වල යෙදීම පිනතුනේ සීලය කියලා හඳුන්වනවා කාය වාක් සමෝදානං සීලං මිනිස් ශරීරය තුල ක්‍රියාත්මක වෙන ප්‍රධාන තුන්දරක් තියෙනවා. සිත, කය, වචනය කියලා. කයේ සහ වචනේ සංවර භාවය ඇති කරනුවේ යමකකින්ද ඒට කියනවා සීලය කියලා. ඒ සීලය කියන එක ඔබට හැඟෙනවා ඔබට දැනෙනවා ඔබට පෙනෙනවා මේ සීලය කියන වටිනා උතුම් ගුණය පැවිදි භාවයට පත්වෙච්ච භික්ෂූන් වහන්සේට පමණක් සීමිත වෙච්ච දෙයක් වෙන්නට බෑ. ජීවිතයේ සැඳෑ සමයේ ගත කරන මහලු වියේ පසු වෙන වැඩිහිටි වියේ පසු වෙන වැඩිහිටියනට පමණක් සීමිත වෙච්ච ධර්මයක් වෙන්නට බෑ. මේ සීලය කියන ස්වરૂපය මේ හික්මීම මේ සංවරකම මේ කයේ සංවරකම මේ වචනේ සංවරකම පින තුනේ මේ සමාජයේ ජීවත් වෙන භික්ෂූන් වහන්සේට පමණක්ද අවශ්‍ය වෙන්නේ භික්ෂූන් වහන්සේ පමණයිද කයෙන් සංවර වෙන්නට ඕනේ භික්ෂූන් වහන්සේ පමණක්ද වචනයෙන් සංවර වෙන්නට ඕනේ ඇයි ගිහි ගෙදර ජීවත් වෙන මව කයින් සංවර වෙන්නට අවශ්‍ය නැද්ද? පියා වචනෙන් සංවර වෙන්නට අවශ්‍ය වෙන්නේ නැද්ද? දුව කයෙන් වචනෙන් සංවර වෙන්නට අවශ්‍ය වෙන්නේ නැද්ද? පුතා කයෙන් වචනෙන් සංවර වෙන්නට අවශ්‍ය වෙන්නේ නැද්ද? පිනතුනේ මේ සමාජ ලෝකයේ ජීවත් වෙන බෞද්ධයන්ට පමණක්ද සීලය කියන ධර්මය අවශ්‍ය වෙන්නේ? ඇයි මේ සමාජයේ ජීවත් වෙන දමිළ සහෝදරවරුන්ට මුස්ලිම් සහෝදරවරුන්ට අනිකුත් මේ සමාජයේ ජීවත් වෙන ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ඒ අයවලුන්ට මේ කය සංවරකමක් අවශ්‍ය වෙන්නේ නැද්ද? වචනයේ සංවරකමක් අවශ්‍ය වෙන්නේ නැද්ද? පින්නතුනේ සමාජයක් විදිහට සමාජයකට සීලිය අවශ්‍ය වෙන්නේ නැද්ද? තථාගත ධර්මියෝ ශ්‍රවණය කරන ඔබ කල්පනා කරලා බලන්න සිහිපත් කරලා බලන්න මෙනෙහි කරලා බලන්න මේ සීලය කියන උතුම් ප්‍රතිපත්තිය උතුම් ගුණය මේ සමාජයේ ජීවත් වෙන මේ සමාජයේ ජීවත් වෙන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සැමටම පින්නතුනේ කයේ සංවරකමක් අවශ්‍යයි වචනේ සංවරකමක් අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ ප්‍රඥාව කියන ගුණය පින්නතුනේ ප්‍රඥාව කියලා කියන්නේ ලෞතර තථාගත ධර්මයට අනුව ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ සත්‍ය යථාර්ථය සැබෑ යථාර්ථය ජීවිතය පිළිබඳ සැබෑ යථාර්ථය දැන හැඳින ගැනීමට කියනවා ප්‍රඥාව කියලා. සංසාරය පිළිබඳ සැබෑ යථාර්ථය දැන හැඳින ගැනීමට කියනවා ප්‍රඥාව කියලා. මේ ජීවිතේ මේ ජීවිතේ සැබෑ යථාර්ථය වික්ෂුන් වහන්සේ පමණද හඳුනාගත යුතු වන්නේ. සංසාර යථාර්ථය මේ ලෝකේ හඳුනාගත යුතු වන්නේ වික්ෂුන් වහන්සේ පමණක්ද? වයසට ගියපු මහලවියට පත්වෙච්ච වැඩිවියට පත්වෙච්ච ජීවිතයේ සැදෑ සමේ ගත කරන අයවලුන් විතරද පින්නතුනේ මේ ජීවිත යථාර්ථය හඳුනගත යුතු වන්නේ මේ ලෝකයේ ඇතිවීම පැවතීම නැතිවීම මේ හඳුනාගත යුතු වන්නේ භික්ෂුන් වහන්සේ පමණක්ද පෙහෙවස් සමාදන් වෙලා බොහෝ විට විහෙර විහාරස්ථාන දෙස බලනකොට දිවයින පුරාම විහාරස්ථාන දෙස බලනකොට පින්නතුනේ පෙහෙවස් සමාදන් වී සිටින පිරිස් හතරෙන් 99%ක්ම ඉන්නේ ජීවිතය සැලෑ සමය ගත කරන උදවිය. ඒ අය විතරක්ද ජීවිතය යථාර්ථය හඳුනගත යුතු වන්නේ. සංසාරය යථාර්ථය හඳුනගත යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක දුක ඇතිවීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේ ධර්මතා දැන හැඳින ගැනීමට කියනවා ප්‍රඥාව කියලා. ඇතිවීම පැවතීම නැතිවීම යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ යම් කිසි දෙයක් ඇති වුණාද ඒ ඇති වෙන හැම දෙයක්ම පින්නතුනේ කාලයේ වැලිතලාවට හසු වෙලා නැති වෙලා යනවා. ඒක තමයි ලෝක ස්වභාව ධර්මය. ඒක මිනිසුන්ට පමණක් නෙවෙයි. තිරසන් සත්වයින්ට පමණක් නෙවෙයි. පණ ඇති පණ නැති ජීව අජීව සෑම පුද්ගලයෙකුටම සත්වයෙකුටම වස්තුවකටම උරුම වන ධර්මයක්. මේ යථාර්ථය මේ යථාර්ථය නිවැරදි විදිහට දැන හැඳින ගැනීමට කියනවා ප්‍රඥාව කියලා. අට්ඨක්කරාපීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා මේ ලෝකයට ලෞතර තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත පද තුනක් පින තුනේ ලෝකයට දේශනා කරන්න මේ ලෝකයට අතීත බුදුරජාණන් වහන්සේ කාශ්‍යප කකුසඳ ගෝනාගම ආදී අතීත බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ අකුරු 8කින් යුක්ත පද තුනක් ලෝකයට දේශනා කරන්න සමස්ත සාසූ දහසක් ධර්මස්කන්ධය කැටි කරගත්ත කල අකුරු 8කින් පද 3කින් සමස්ත ධර්මය හගුලවල තියෙනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණය තමයි මේ ලෝකයේ තුල තියෙන්නේ. ඒ කියන ස්වરૂපයේ නිවැරදි විදිහට හැඳින ගැනීමට කියනවා වෙන තුනේ ප්‍රඥාව කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූත්‍ර පිටකේ දීඝනිකායේ සීලක්ඛන්දේ සෝර දණ්ඩ කියන සූත්‍රය තුල මේ ලෝකයේ සීලය ඇති අගය පිළිබඳව මේ ලෝකයේ ප්‍රඥාව ඇති අගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පින තුනේ භික්ෂුන් වහන්සේ 500ක් පිරිවරාගෙන අගුරට බුදුරජාණන් වහන්සේ ගග්ගරා කියන පොකුණ සමීපයට වැඩම කරලා මේ ගග්ගරා කියන පොකුණ තියෙන ප්‍රදේශයේ සිට සුවනදණ්ඩ බ්‍රාහ්මණයා වාසය කරන චම්පා නුවරට යදුන් 100ක් දුරින් යුක්තයි මේ සෝන දණ්ඩ කියලා කියන්නේ එදා ಭಾರತයේ වාසය කරපු බමුණන් අතර පිනතුනේ රාජකීය බමුණෙක් බිම්බිසාර සෝන ආදී රජවරුන්ට පවා ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට යෙදුණු බ්‍රාහ්මණයා තමයි සෝන දණ්ඩ කියලා කියන්නේ. මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයට ශිෂ්‍යෝ 300ක් සෝන දණ්ඩ බ්‍රාහ්මණයා සමීපේ රැඳී සිටිනවා. ඔහුගෙන් ඍග් යජු සාම අතරණ ආදී වේදයන් මනවින් ප්‍රගුණ කරනවා. විවිධ ශිල්ප ශාස්ත්‍රයෝ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ශිෂ්‍යයන්ට කියලා දෙනවා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ಭಾರತයේ බමුණන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණ බ්‍රාහ්මණේ මේ බ්‍රාහ්මණයට ආරංචි වෙනවා ಭಾರತ දේශේ පහළ වෙලා ඉන්නවා අලුත් ශාස්ත්‍රවරේ අලුත් ධර්මයක් දේශනා කරන කෙනෙක් මේ බ්‍රාහ්මණයට ආරංචි වෙනවා කිඹුල්වත් නුවර සුද්ධෝදන කියන රජතුමාගේ මහා මායා කියන දේවියගේ පුතුණු කෙනෙක් තමයි මේ සිද්ධාර්ථ කියන කුමාරයා මේ සිද්ධාර්ථ කියන කුමාරයා සුලස්වියේදී විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා යශෝදරා කියලා කුමරියක් සමග රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල් වල ලෞකික ලෝකයේ මිනිසුකට ලැබිය හැකි සියලු සැප සම්පත් මේ කුමාරයා නෝඩුව භුක්ති විඳිනවා මේ කුමාරයට ජීවිතයේ සැබෑ සතුට සැබෑ සැනසීම සැබෑ යථාර්ථය මේ ලෞකික ජීවිතයේ ලෞකික සැප සම්පත් නොවන බව වටහා ගන්නා මේ සිද්ධාර්ථ කියන කුමාරයා අලියමලෝ කෙළපිඩක්ෂේ තමගේ කුළුඳුල් පුතුණෝ මෙලොව බිහි වෙන දවසේම සියලු සප සම්පත් රජ සම්පත් අර මාලිගාවල් වල සියලු ලෞකික සැප සම්පත් ඉවත දාලා විමුක්තිය සොයාගෙන කිං කුසල ගවේසේ කිං සච්ච ගවේසේ මේ ලෝකයේ සැබෑ සත්‍ය කුමක්ද? මේ ලෝකයේ සැබෑ සැනසීම කුමක්ද? මේ ලෝකයේ සැබෑ නිවීම කුමක්ද කියලා සොයමින් මේ කුමාරය ගිහි ගෙයින් නික්මෙනවා. සය වසරක් මුළුල්ලේ ශරීරයට අධික ලෙස දුක් දීලා මේ කුමාරයා බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරේ සාමි සංසාරෝගා මහබ්බය මේ ලෝකයේ මිනිසෙකු විසින් අවබෝධ කරගත යුතු සියලු ධර්මයන් අවබෝධ කරගෙන මේ ලෝකයේ මිනිස්සු අතර උත්තරීතරම මිනිසයා බවට පත් වෙනවා සම්මා සම්බුද්ධත්වයේ කියන උතුම් தත්වයටපත් වෙනවා. මේ සම්මා සම්බුද්ධත්වයේ කියන උතුම් தත්වයටපත් උන මේ බෝසතාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ සෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දෙවියන්ට බ්‍රහ්මයන්ට මාරයන්ට ගෘහපතියන්ට ශ්‍රමණයන්ට මේ සැමටම ගැළපෙන ධර්මියෝ දේශනා කරනවා. ගැළපෙන ධර්මියෝ දේශනා කරනවා. ඒ ධර්මය විමුක්තිය අරමුණු කරගත් ධර්මයක්. නිවීම අරමුණු කරගත් ධර්මයක්. සැනසීම අරමුණු කරගත් ධර්මයක්. ඒ ධර්මය ආදි කල්යාණං මජ්ජ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං භ්‍රමචර්යම් ප්‍රකාශේති ආරම්භය මැද කොටස සහ අග කොටස මනා ගැළපීමේ යුක්ත ධර්මයෝ ඒ පමණක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ කියන කෙනා අරහං කියන ගුණේ යුක්තයිලු සම්මා සම්බුද්ධ කියන ගුණේ යුක්තයිලු විජ්ජාචරණ සම්පන්න කියන ගුණේ යුක්තයිලු පිනතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ නව අරහාදී බුදු ගුණය සොනදන්න බ්‍රාහ්මණය අහලා තියෙනවා ඒ විතරක් නෙවෙයි සොනදන්න බ්‍රාහ්මණය අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයිලෝ අසීති අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්තයිලු මේ බුදුරජාණන් වහන්සේ එබඳු රූපකායෙන් අනූන වෙච්ච රූපශ්‍රියකින් යුක්ත කෙනෙක්ලු මේ බුදුරජාණන් වහන්සේ කියන කෙනා මේ බුදුරජාණන් වහන්සේ කියන කෙනා අන්‍යයන්ට අතිශයින්ම සමීපව අන්‍යයන්ට අතිශයින්ම කාරුණිකව කතා බහ කරන සලකන බලන කෙනෙක් ලෝ මේ බුදුරජාණන් වහන්සේ කියන කෙනා මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයට ආරංචි වෙනවා තමා ජීවත් වෙන මේ චම්පා නුවර වැසියෝ මේ බුදුරජාණන් වහන්සේ මේ ගග්ගරා පොකුණ සමීපයේ වැඩ සිටින ස්ථානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙනවා කියන ප්‍රවෘත්තිය මු තමන්ගේ ශිෂ්‍යෝ සමීපයට කැඳවනවා. තමන්ගේ ශිෂ්‍යයන්ට ඔහු යෝජනා කරනවා. තමන්ගේ ප්‍රදේශ වාසීන් වගේම බුදුරජාණන් වහන්සේ දකින්නට යමු. බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යමු. ඔහුගේ ශිෂ්‍ය බාලාදීන්ට ඔහු යෝජනා කරනවා. ඔවුන් ඔවුන් පෙරලා පිළිතුරු දෙනවා පින්නතුනේ අර සෝනදන්න බ්‍රාහ්මණයන්ට බ්‍රාහ්මණේනි ඔබතුමා බිම්බිසාර එවැගේම සේනක ආදී විවිධ රජවරුන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වන මේ රටේ ජීවත් වෙන රාජකීය බ්‍රාහ්මණතුමා ඔබතුමා ඔබතුමා ඔබේ කුල පාරිශුද්ධ කෙනෙක් ඔබතුමා ත්‍රිවේද පාරප්‍රාප්ත කෙනෙක් එබඳු ඔබ ඔය බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් ළඟට ගියොත් ඔබ දෙවිනියෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට උචිත දෙයක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ සමීපයට යාම පිනතුනේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනවා තමන්ගේ ශිෂ්‍ය බාලාදීනට බුදුරජාණන් වහන්සේ කියන කෙනා මං අහලා තියෙන විදිහට තවත් කෙනෙක් පහත් කරලා කතා කරන කටයුතු කරන කෙනෙක් නෙවෙයි. තවත් කෙනෙකුගේ සිතක් රිදවන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන කෙනා සැමටම දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවැරදි ධර්මියෝ දේශනා කරන කෙනෙක් මේ ලෝකේ යා යුතු මාර්ගයේ නොයා යුතු මාර්ගයේ කල යුතු දේ නොකල යුතු දේ සිතිය යුතු දේ නොසිතිය යුතු දේ කිය යුතු දේ නොකිය යුතු දේ මේ ලෝකයට පැහැදිලිව විවෘතව දේශනා කරන ශාස්ත්‍රවරයෙක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අර සුනදන්න බ්‍රාහ්මණයගේ ශිෂ්‍යෝ සඳහන් කරනවා ළමන්ටත් වඩා තමන්ගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තොරතුරු දැනගෙන ඔවුන් එකඟ වෙනවා තමන්ගේ ගුරුවරයා සමග බුදුරජාණන් වහන්සේ දකින්නට යන්න පින්නතුනේ දැන් පිරිස එකතු වෙලා යනවා බුදුරජාණන් වහන්සේ දකින්නට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගග්ගරා පොකුණ සමීපයේට සමීප වෙන සොනදන්න බ්‍රාහ්මණයාගේ හිතට ඇති වෙනවා මෙහෙම සංකල්පනාවක්. මම බුදුරජාණන් වහන්සේ හමු වෙලා සාකච්ඡා කරනකොට ওই බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න මගෙන් විමසුවොත් මට ඒ ප්‍රශ්නයන් වලට පිළිතුරු සපයන්නට නොහැකි වුණොත් ශිෂ්‍යෝ සමීපේ මගේ තියෙන පිළිගැනීම මගේ තියෙන ගෞරවය මගේ තියෙන අභිමානය මට නැති වෙලා යාවිද මට ආපසු හැරිලා යන්නට හැකියාවක් තියනවද මෙබඳු සිටිවිලේ සොනදන බ්‍රාහ්මණයා හිතනවා ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේට සෝනදන්න බ්‍රාහ්මණයා සිතෙන් සිතේන සිටිවිලි බුදු ඇසට හසු වෙනවා බුදු ඇසට හසු වෙනවා සොනදන බ්‍රාහ්මණයා එකින් එක එකින් එක තර්ක විතර්ක සිතින් සිතන ස්වરૂපය බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට හසු වෙනවා. තමන් සමීපයට පැමිණෙන සොනදන බ්‍රාහ්මණයා ප්‍රධාන ඔහුගේ ශිෂ්‍යයන් බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ඔවුන් සමග සතුට සාමිචයේදීලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සොනදන බ්‍රාහ්මණයෙන් අහනවා ප්‍රශ්නයක් සොනදන බ්‍රාහ්මණයනි බුදුරජාණන් වහන්සේ විමසනවා බ්‍රාහ්මණයනි මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ මොකක් නිසාද? බ්‍රාහ්මණයා කියලා හඳුන්වන්නේ මොකක් නිසාද? බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය කාරණා මොනවාද? අර සෝනදන්න බ්‍රාහ්මණයාගෙන් ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ සෝනදඬ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන කාරණා පහක් මේ ලෝකයේ බ්‍රාහ්මණේ වෙන්නට නම් මෙන්න මේ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත වෙන්නට ඕනි. සෝනදඬ බ්‍රාහ්මණයා සඳහන් කරනවා පළවෙනි කාරණය තමයි බුදුහාමුදුරුවනේ බ්‍රාහ්මණයෙක් වීමට නම් ඔහු උභය කුල පාරිශුද්ධියෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. ඔහුගේ මව් පාර්ශවය, පිය පාර්ශවය, පරපුර හතක් දක්වා අතීතයේට හොඳ පිරිසුදු භාවයකින් යුක්ත පරපුරකින් පැවත කෙනෙක් වෙන්නට ඕනේ බ්‍රාහ්මණයෙක් වීම සඳහා. දෙවන කාරණය සොනදන්න බ්‍රාහ්මණයා පින්නතුනි බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ රෙග් යජුස් සාම අතරවන් මේ කියන ත්‍රිවේදයම හොඳට ප්‍රගුණ කරගෙන හොඳට කටපාඩම් කරගෙන මුඛපාට වශයෙන් කීමේ බිනීමේ ශක්තියෙන් යුක්ත සමස්ත ත්‍රිවේදයම චතුර්වේදයම කීමේ බිනීමේ ශක්තියෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ බ්‍රාහ්මණයෙක් වීම සඳහා බ්‍රාහ්මණයෙක් වීම සඳහා තුන්වන කාරණය සොනදන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ කුසේ හැටියට මහත මහතේ හැටියට උස ආරෝහ පරිණාහ උත්තුංග දේහධාරී ලස්සන ශරීරයකින් යුක්ත වෙන්නට ඕනේ මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වීම සඳහා බ්‍රාහ්මණයෙක් වීම සඳහා සිවුර කාරණයේ සෝනදන්න බ්‍රාහ්මණයා පින්නතුනි බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ ද්‍රාක්මණයෙක් වීමට නම් ඔහු කය වචනය සංවර කරගත්ත සීලවන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සිල්වතෙක් වෙන්නට ඕනේ. මේ ලෝකයේ ත්‍රාක්මණයෙක් වීමට නම් බුදුහාමුදුරුවනේ මේ ලෝකයේ බ්‍රාහ්මණයෙක් වීම සඳහා තිබිය යුතු අවසාන ලක්ෂණය පස්සන ගුණය බුදුහාමුදුරුවනේ ජීවිතයේ සැබෑ යථාර්ථය ජීවිතයේ සැබෑ යථාර්ථය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා සංසාර සැබෑ යථාර්ථය ඇතිවීම පැවතීම නැතිවීම මේ සැබෑ ස්වરૂපය නුවණින් දකින ශක්තියට කියනවා ප්‍රඥාව කියලා. මේ කියන ප්‍රඥාව කියන ගුණය යම් කිසි කෙනෙක් තුල තියෙනවද ඒ තමයි මේ ලෝකේ බමුණෙක් වීම සඳහා බ්‍රාහ්මණයෙක් වීම සඳහා මේ ලෝකයේ තිබිය යුතු ඊළඟ ගුණේ වෙන්නේ බුදුරජාණන් වහන්සේට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පින්නතුනේ මේ කාරණා සිහි කරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපහු පෙරලා ප්‍රශ්න කරනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් සෝනදණ්ඩ ඔබය සඳහන් කරන්නට යෙදුණු ඔබය සඳහන් කරන්නට යෙදුණු මෞපිය පාර්ශවයෙන් පාරිශුද්ධත්වයට යම්කිසි කෙනෙක්පත් නොවුනොත් ඔහු මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැද්ද? පළවෙනි ගුණය වශයෙන් ඔබ සඳහන් කළා උබේ කුල පාරිශුද්ධත්වයෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන කියලා. යම්කිසි කෙනෙක් මෞපිය දෙපාර්ශවයෙන් පාරිශුද්ධත්වයක් නොමැති වුනොත් ඔහු මේ ලෝකේ බමණෙක් වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවනේ අනික් කාරණා හතරක් ඔහු සම්පූර්ණ කරලා තියෙන නිසා පළවෙනි කාරණයට ඔහු සම්පූර්ණ කරගෙන නැමෙති උනත් ඔහු බමුණෙක් වෙනවා. නැවතත් බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයගෙන් විමසනවා සෝනදණ්ඩ යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් ඔය ඔබ සඳහන් කරන්නට යෙදුණු රික් යජොස් සාම අතරවන් කියන මේ චතුර් වේදය කීමේ බිනීමේ සත්‍යයෙන් යුක්ත නැත්නම් මුඛපාඩ වශයෙන් කටපාඩම් කරගෙන නිවැරදි විදිහට උච්චාරණය කරන්නට කියන්නට හැකියාවක් නොමැතිනම් ඔහු මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැද්ද? සෝනදන්න සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ ඔහු කාරණා තුනක් තවත් සම්පූර්ණ කරගෙන තියෙන නිසා ඔහු බ්‍රාහ්මණයෙක් වෙනවා. නැවතත් බුදුරජාණන් වහන්සේ සෝන දණ්ඩගෙන් විමසනවා සෝන දණ්ඩ යම්කිසි කෙනෙක් උසේ හැටියට මහත මහතේ හැටියට උස ආරෝහ පරිණාහ උත්තුංග දේහධාරී ලස්සන සිරුරක් නොමෙතිනම් ඔහු මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැද්ද? සෝන දන්න සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ ඔහු සීලයෙන් යුක්ත නම් ඔහු ප්‍රඥාවෙන් යුක්ත නම් ඔහු බ්‍රාහ්මණයෙක් වෙනවා. මේ වෙලාවේ බුදුහාමුදුරුව සෝන දණ්ඩ මෙහිම පිළිතුරු දෙනකොට පින්නතුනේ සෝන දණ්ඩගේ ශ්‍රාවකයෝ ගෝල බාලයෝ ඔහු පිළිබඳව විරෝධය පළ කරන්නට ඉදිරිපත් වෙනවා. තමන්ගේ ගුරුවරයා තමන්ගේ ශිල්පයට ශාස්ත්‍රයට පරපුරට නිගරු කරනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙනවා සෝන දන්නගේ ගෝල බාලයින්ට ආමන්ත්‍රණය කරන්නට. ඔවුන්ගේ තියෙන ප්‍රශ්න පිළිබඳව විවාද කරන්නට ලෞතර තථාගතයන් වහන්සේ ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවේ සෝන දණ්ඩ නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ විවේකීව පසු වෙන්න මොවුන් අහන සෑම ප්‍රශ්නයකටම මම පිළිතුරු දෙන්නම්. මම පිළිතුරු දෙන්නම්. ඒ වෙලාවේ සෝන් දන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවමෙතම් බ්‍රාහ්මණ පඤ්ඤා පරිදෝතං සීලං සීල පරිදෝතං පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං යත්ත සීලං තත්ත පඤ්ඤා සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීල පඤ්ඤාණං අග්ග මක්ඛායාති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝන දණ්ඩ බ්‍රාහ්මණයට සෝන දණ්ඩ ඔබ ඔය සඳහන් කරන ස්වરૂපයමයි මගේ ධර්මයේ තුලක් තියෙන්නේ මගේ ධර්මයේ තුලත් උගන්වන සීලය සහ ප්‍රඥාව මේ ජීවිතයක තියෙන සීමාව මේ ජීවිතයක තියෙන මිනුම් දණ්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අහලා තියෙනවා පහාරාද කියන සූත්‍රයක් පහාරාද කියන සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ සාගරය සහ ශාසනය එකිනෙකට සංසන්දනය කරනවා කාරණා පහක් ඔස්සේ මහා සාගරය තුල තියෙන ලක්ෂණ පහක් ශාසනයේ තියෙන ලක්ෂණත් එක්ක එකිනෙකට සම්බන්ධ කරන දේශනාව තමයි පහරාද කියන සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහරාද අසුරයට පින්නතුනේ මහා සාගරය වෙරළෙන් කෙලවර වෙනවා. රළ පෙරළ ගැසී ගැසී ඇවිල්ලා වෙරළට පැමුණනම් පස්සේ ඒ රළ වෙරළෙන් නිමාවටපත් වෙනවා. වෙරළ පසාරු කරගෙන රට ගමන් කරන්නේ නැහැ. රළේ නිමාව වෙරළ, සාගරයේ නිමාව වෙරළ. සම්බුද්ධ ශාසනය තුලත් එහෙමයි. සම්බුද්ධ ශාසනය තුලත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම පින තුනේ මේ සීලය කියන උතුම් ප්‍රතිපත්තියෙන් බැඳිලා ඉන්නේ. මේ උතුම් ප්‍රතිපත්තියත් එක තමයි බෞද්ධ සමාජයේම බැඳලා තියෙන්නේ. හරියට සාගරය වෙරළ කෙලවර කරගෙන පවතිනාක් වගේ මේ ශාසනය තුල සීලය මූලික කරගෙන තමයි මේ ශාසනය පවතින්නේ. පංච සීලය, අට්ඨාංග සීලය, නවාංග සීලය, ගිහි දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය මේ ආදී විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍ය සම්නිස්සිත සීලය මේ ආදී උතුම් සීලය ලෝතර තථාගතයන් වහන්සේ දේශනා කරා බෞද්ධ සමාජයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සෝනදන්න බ්‍රාහ්මණයට බුදුහාමුදුරු දේශනා කරනවා ඒමේකෝ බ්‍රාහ්මණ පඤ්ඤා පරිදෝතං සීලං සීල පරිදෝතං පඤ්ඤා මේ ලෝකේ යම් කිසි කෙනෙක් සිල්වතෙක් නම් සිල්වතෙක් බවට පත් වෙන්නේ ප්‍රඥාව තුළින්. ඔහුගේ සීලයට පිරිසුදු භාවය ඇති කරන්නේ ප්‍රඥාව තුළින්. පඤ්ඤාවතෝ සීලං යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නම් ඒ ප්‍රඥාවන්ත භාවයට ඔහු පත් කිරීමට ඔහුට පවිත්‍රත්වයේ නිර්මාණය කරන්නේ සීලය තුලින් සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නම් අනිවාර්යයෙන්ම ඔහු සීලවන්තයෙක් ඔහු සීලවන්තයෙක් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් යමෙක් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට ඔහුට මූලාධාරයෝ වෙන්නේ ඔහුට උපනිශ්‍රය වෙන්නේ ඔහුට උපකාර වෙන්නේ සීලය සහ ප්‍රඥාව කියන උතුම් ධර්මයන් එනිසා ජීවිතය තුළ ඔබ රකින්නේ පංචශීලයේද වාරක්ෂා කරන්නේ පුහු අට්ඨාංග සීලයේද ඔබ ආරක්ෂා කරන්නේ නවාංග සීලයද? ඔබ ආරක්ෂා කරන්නේ ගිහි දස සීලයද? ඔබ ආරක්ෂා කරන්නේ සාමණේර සීලයද? ඔබ ආරක්ෂා කරන්නේ උපසම්පදා සීලයද? ඒ සෑම සීලයක්ම පින තුනේ ආරක්ෂා කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සීලය දේශනා කරේ කියන්නට නොවේ ආරක්ෂා කරන්නට. පන්සිල් කොච්චර කිව්වත් පන්සිල් කියන මිනිස්සුන්ගෙන් සමාජයට යහපතක් වෙන්නේ නැහැ. සමාජයට සිතක් වෙන්නේ නැහැ. ඔහුට සිතක් වෙන්නේ නැහැ. ඔහු පන්සිල් ආරක්ෂා කරනවා නම්, ඔහු අට්ටාංග සීලය ආරක්ෂා කරනවා නම්, ඔහු නවාංග සීලය ආරක්ෂා කරනවා නම්, ඔහු ගිහි දස සීලය ආරක්ෂා කරනවා නම්, ඔහු සාමණේර සීලය, උපසම්පදා සීලය ආරක්ෂා කරනවා නම් පින්නතුනේ ඔහුගෙන් තමයි මේ ලෝකයට යහපතක් වෙන්නේ. ඔහුට යහපතක් වෙන්නේ සමාජයට යහපතක් වෙන්නේ ලෝකයට යහපතක් වෙන්නේ ඔහුගේ සංසාරයට යහපතක් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සීලයට ප්‍රඥාව අවශ්‍යයි. සීලයට ප්‍රඥාව පින්නතුනි වම් මත සෝදා ගන්නට දකුණු අත උපකාර වෙනවා. දකුණු අත සෝද ගන්නට වම් අත උපකාර වෙනවා. සීලයට ප්‍රඥාව උපකාර වෙනවා. ප්‍රඥාවට සීලය උපකාර වෙනවා. ඒක ගහට පොත්තක් පොත්තට ගහක් වගේ. අනන්‍ය සම්බන්ධයකින් යුක්තයි. ඒ නිසා ඔබ ඔබ රකින සීලය ඔබ සමාදන් වන සීලය බොහොඳින් ආරක්ෂා කරගන්න. ඔබ කොහොමද ඒ උතුම් සීලයන් ආරක්ෂා කරගන්නට ඕනේ? කිකීව අණ්ඩං චමරීව වාලදී පියංච පුත්තං නයනං වේකකම් තතේව සීලං අනුරක්කමානකා සුපේසලා හෝත සදා සංගාරෝ කිකීව අණ්ඩං කිකිලියක් තමන්ගේ එකම විත්තරය ආරක්ෂා කරන්නා වගේ චමරීව වාලදින් සෙමර මොවා පින්නතුනේ ඔහුගේ අර සෙමර වල්ගයේ ආරක්ෂා කරන්නා වගේ. පියංච පුත්තං එකම දරුවෙක් ඉන්න මව ඒ තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන්නා වගේ. නයනන්ව ඒකකං එක ඇසක් තියෙන කෙනෙක් ඒ තමන්ගේ එකම ඇස ආරක්ෂා කරගන්නා වගේ ඔබ සමාදන් වුනේ පංචශීලයේද ඔහු වට්ටාංග සීලයේද නවාංග සීලයේද ගිහිදස සීලයේද සාමන සීලයේද උපසම්පදා සීලයේද ඒ උතුම් සීලයෝ තමන්ගේ පණ වගේ තමන්ගේ ජීවිතය වගේ ඔබ ආරක්ෂා කරගන්න. ඔබ ප්‍රඥාවන්තව ඒ උතුම් සීලයන් ආරක්ෂා කරගන්න. ඔබ නුවණින් තොරව කටයුතු සිද්ධ කරන්නෙක් වෙන්න බෑ. ඔබ ප්‍රඥාවත් එක්ක මේ නිවැරදිව හඳුනාගෙන ජීවිතය නිවැරදිව හඳුනාගෙන සංසාරය නිවැරදිව හඳුනාගෙන මේ උතුම් ප්‍රතිපත්ති ජීවිතය තුළ ප්‍රගුණ කරගන්න ඔබට මෙලව සැනසීම හිමි වෙනවා මෙලව සැනසෙන ඔබ පරලොව සැනසීමටපත් වෙනවා මෙලවයි පරලොවයි දෙලොවම සැනසෙන ඔබ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනහි පැමිණ වදාළ ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීමටපත් වෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලාන පරමධම්මචේතීය මහා පිරිවෙන් ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරි ධම්ම ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ආකාරයෙන් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අප ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි